දැන් අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන අවස්ථාවක්. ඉතින් මේ ක්‍රමය තමයි පසුගිය අවුරුදු 2600 මේ වටිනා ශාසනය අපකරා අපේ දුවා දරුවන් කරා ගන්ධනව කරා පැවතුනේ පැතිරුනේ. ඉතින් අපි ඊවැය දෙයකට මේ සහභාගි වෙලා කාය සාක්ෂි වශයෙන් සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවක්. ඒ නිසා අපි කටයුතු ඊ타ත්ම සම්ප්‍රදානුකූලව සිද්ධ කරනවා. ඉතින් මේ ධර්ම දේශනය අද මේ පවත්වන ධර්ම දේශනය මතක් කරපු තාලෙට මේ දවස් පහේම ටිකට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි අවශ්‍ය සාකච්ඡා කරා ඒ ධර්ම දේශනය සර්වජන් වහන්සේ විසින් ශ්‍රී මුක දේශනාවක් වශයෙන් කරපු සූත්‍රයක් එළියට අරගෙන ඒ සූත්‍රය අනුව මේ දේශනාවල් දේශනාවලියක් විදිහට පවත්වමු කියලා. ඉතින් මේ වෙලාවේදී හිටපු අයගේ මත විමසන වෙලාවේ ආපු අදහසක් තමයි ලංකාව ඉන්දියාව ආදී රටවල් වල විශාල වශයෙන් කලක් ජනප්‍රියව තිබුණු මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව මේ දවස් ටිකේ දේශනාවලියක් විදිහට පවත්වමු කියලා. ඉතින් මේ සත්‍යයනා කරන්න හේච්ච ඉදිරිපත් කරන්න හේච්ච මේ pāli වාග්මාලාව සරුවචන් වහන්සේ විසින් දේශනා කරපු මේ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ හඳුන්වා දීමේ පාඩේ. මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව පොත්පත් පෙර නැත්තන්ගේ පහසුව පිණිස මතක් කරනවා නම් ඒක සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සූත්‍රයක් විදියට. ඒ සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයක්. ඒකේ තියෙන්නේ කරුණු හතරයි. ඒ හතර නිසායි මේක චතුක්ක නිපාතේට ඇතුළත් වෙලා තියෙන්නේ. නමුත් ඒ සූත්‍රය සහ ඒ සූත්‍රය සම්බන්ධ අර්ථ කතාව ගත්තාම ඒක බොහෝම සංස්කෘතියට සම්ප්‍රදායට ඉතිහාසයට අනුව ගොඩක් ජනදෙරට ලක් වෙච්ච ජනප්‍රිය භාවයට ලක් වෙච්ච සූත්‍රයක් බව පේන්නේ කියලා. ඒක ගොඩක් රාජ්‍ය තාන්ත්‍රයට රජුරුවන්ගේ මන අපිට යොමු වෙච්ච බවක් පැරණි ශිලාලිපි දිහා බලනකොට එහෙම නැත්නම් අශෝක ධර්මයේ වාගේ ඒ අශෝක රජුරෝ හදාගත්ත ධර්ම කොටාස වලට ඇතුල් වෙලා තියෙනවා. ඉතින් ඒ නම් අශෝක ශිලාලිපිවල සඳහන් වෙන සූත්‍ර කීපෙන් එකක් තමයි මේ ආර්ය වංශ සූත්‍රය. ඉතින් ඒ අශෝක රජුරන්ගෙන් ලැබිච්ච දායාදයක් විදිහට අපි සම්ප්‍රදාන කුල පිළිගන්න ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට සපත් වුණාට පස්සේ ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය විශේෂයෙන්ම බුද්ධ ආගම වැළඳගත්තා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ඒ කරගෙන යන කාලේ ලංකාව ඉතාමත්ම ශාස්ත්‍රීය යුගයක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි දාර්ශනික වශයෙන් උගාක් මානව මනස මෝරච්ච තත්වයකට පත් වුණා. රාජ්‍යවල ප්‍රසිද්ධ වුණා. අන්නේ ප්‍රසිද්ධ වෙනකොට මේ ආරිවංශ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය රජුරවන්ටත් හුඟක් රටවැසියන් එක්ක සමීප වෙන්න උදව් වුණා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට හුඟක් දායකයන් එක්ක සම්බන්ධ වෙන්න උදව් වුණා. හැම කෙනෙක් අතරම බන්ධනයක් ඇතිකරන සමගියක් ඇතිකරන උදව් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඉන්දියාවෙන් ලැබිච්ච සම්ප්‍රදායක් වශයෙන් ලංකාවේ රාජ්‍ය කරපු රජවරු බොහෝම තැන්වල මේ ආර්ය වංශ සූත්‍ර දේශනා කරන්න කැමති සංඝයා වංශලාට අප උපස්ථාන කරලා ආර්ය වංශ සූත්‍ර බණ පොළවල් රාජ්‍ය අනුග්‍රහයෙන් පිටලා තියෙනවා. ඉතින් බණ පොලේ අපි මේ රැස්සලා ඉනවා වගේ මාස 3කට සැරයක් මාස 6කට සැරයක් අවුරුද්දකට සැරයක් ආදී වශයෙන් මේ ධර්ම දේශනා පවත්වනකොට 35 මුළු රාත්‍රිය පුරා මේ දේශනා පැවැත්වෙන බවයි ඒ රසවාහිනී පාලි පාඨ මංජරි වාගේ පොත්වල සඳහන් ගාතාවල කතාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ කටයුත්ත කරනකොට ඒ ස්වාමීන් වහන්සේගේ සප පහසුකම් පිණිස යනෙන්නන්ගේ පහසුකම් පිණිස අවට ගම් කීපක ආදායම් බද්ද මේ ආර්ය වංශ බණ පොලට දීලා ආර්ය වංශ බණ පොල රාජ්‍ය අනුග්‍රහයෙන් කරගෙන ගිය බවක් ඒ ආර්ය වංශ බණ පොළවල් සම්බන්ධ කරගෙන ලේඛනගත වෙලා තියෙන ශිලාලිපි වල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු දන්නෝ මාස 6කට සැරයක් 3කට සැරයක් නැත්නම් වාර්ෂිකව කවුරුහරි සංඝයා වහන්සේ නමක් වැඩම කරලා මෙතන ආර්ය වංශ සූත්‍රය අසවල් දවසේ දේශනා කරනවායි කියලා. ඉතින් රටවැස්සෝ ඒකට සංවිධානය වෙලා තමයි කාලතරණ හදාන දලා තියෙන්නේ. ඉතින් සියලුම දෙනා ඒකට ගිහිල්ලා ඒකෙන් අපේ සංස්කෘතිය, අපේ දිනචරියාව, අපේ භාවනාව, ආගම, ධර්මය ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒක හරියට සම්පූර්ණ විශ්වවිද්‍යාලයක සිලබස් එකක් වාගේ ගාක් ඉදිරිපත් පැතිරිච්ච සන්දර්භයක් මේකේ තියෙනවා. ඒ වුණාට ඒ දේශනා කරන ස්වාමින් වහන්සේ ඒ රටවැස්සන්ට gedaradara ජීවිත ගත කරන ගමන් ආගමික ජීවිතයක් ගත කරන ගමන් බණ භාවනාවකට පැටලිලි ආජු ජීවිතයකට මේකෙන් ගොනුව ලබලා දෙන්න උත්සාහ කළා තියෙනවා. ඒක නිසා ලංකාවේ ලියවිච්ච පාලි සාහිත්‍යය ගත්තාම ඒක පසු කාලේ තේරවාදී රටවල් රාශියක පැතිරුණා පාලි ඉගෙන ගන්න අත්පොත් වශයෙන් ඒ කතා කියනවා ගොඩක් ලංකාවේ සිද්ධ වෙච්ච දේවල්. ඒවා හුඟක් ලංකාවේදී පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආර්ය වංශ බණ පොළවල් වල සිද්ධ වෙච්ච දේවල් බුද්ධ කාලෙ වෙච්ච ඒවා නෙවෙයි. ලංකාවේ ශාසනය ගොඩක් ස්වර්ණමය යුගයේ ගත කරද්දී ඒ කතන්දර දැන් බුරුම රටවල් වලට ගියාම තායිලන්ත වගේ රටවල් වලට ගියාම අහන්න ලැබෙනවා. මොකද අර pāli භාෂාව ඉගෙන ගන්න ආදර්ශ විදියට පාඩම් විදියට ගන්නේ ඒ පුරාණ ආරිවංශ සූත්‍ර දේශනා බණ පොළොවල සිදුවෙච්ච දේවල් pāli රචනා වශයෙන්. ඒකට පේනවා අපේ මිනිස්සු අතීතේ කොච්චරක්නම් මේකට සැදී පැහැදී ගත කරන අතර ඒ ප්‍රතිඵලයක් වශයෙන් සිංහලයා තාමත්ම නිහතමානී තාමත්ම ආගන්තුක සත්කාරය කරන රටේ ලෝකේ ඉන්න මුද්දම හැදිච්ච જાතියක් බවට පත් වෙලා තිබිලා තියෙනවා. ඒකට ආර්යවංශ සූත්‍රයමත් හේතු වෙන්න ඇති. ඒ කතා ප්‍රවෘත්ති වලින් අහන කොටත් පේනවා මිනිස්සු මොන විදියට පණේපා කියාගෙන මේ වාරසා කරලා තියෙනවද කියලා. ඉතින් ඒ භාව අර්ථ ගණ්ඩ ගාක් වෙලාවට මේ ආර්ය කියන වචනේ අපි තේරුම් ගන්න ඕන. ආර්ය කියලා කින් ලහං කරන උතුම් කියන අදහස. ඉතින් සරුවච්චන් වහන්සේට සිද්ධ වුණා මේ ගිහි ලෝකේ පාවිච්චි කරන සාමාන්‍ය ග්‍රාම්‍ය වචන වෙනුවට ආර්ය ලෝකයේ එහෙම නැත්නම් උතුම් භාවයට පත්විච්ඡත්තන්ගේ භාෂාව ගන්ධේව භාෂාවක් වාගේ සංස්කරණය කරලා ගන්න ඒ නිසා අපි අද සාමාන්‍ය බෞද්ධයන් අතර ප්‍රතිශීලී පවතින ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය වංශය ආර්ය ආසන ආර්ය වෝහාර ආදි වශයෙන් මේ හැම දෙයකටම ආර්ය කියන පදේ දාපුවාම ඒක උත්තරම தත්ත්වයටපත් වෙනවා. ඒ උත්තරම தත්ත්වයටපත් වෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන්. දැන් මේකට දැනට ලංකාවේ තියෙන ව්‍යවහාරයක් ගත්තොත් අපි ඕනම දෙයකට රට දෙයක් කියලා කිව්වොත් ඒක උතුම් කියලා අද සලකනවා. රටින් ආපු දේවල් කියලා. ඒක සලකන්නේ කාමයේ සඳහා. නිතරම් පිනවීම සඳහා. ඒක අපේ තියෙන නිහීන භාවයක්. අපේ තියෙන දීන භාවයක් අපේ දේට වැඩිය රට දේ හොඳයි කියලා. ඒකම ඒ වගේම එකක් තමයි මේ ආර්ය කියන වචනේක ඉන්දියාවෙන් තමයි යාවේ. නමුත් බෞද්ධ බොහොම ජයයට බාර ගන්න තියෙනවා. කොයි දේ කියනකටත් ඒ ආර්ය කියන විශේෂණ පදේ ආපු ගමන් ඒ දේ උත්තරම දෙයක් වාටපත් වෙනවා. ඒ නිසා ඒක නැවත නැවත කියවන කෙනා, ව්‍යවහාර කරන කෙනා Taman ඉන්න මට්ටමින් ඉහළ මට්ටමකටපත් වෙනවා. ඒ ආර්ථික දේශපාලන මට්ටම් නෙවෙයි මේ කතා කරන්නේ ආධ්‍යාත්මික මට්ටම්. ඉතින් ඒ නිසා ඒක රට්ටුන්ට කියලා දෙන්න රජුරුවත් උනන්දු වුණා. සංඝයා වහන්සේත් උනන්දු වුණා. ගම්දනවලින ප්‍රභූවරුත් ඒ අනික් අයට මේක කියලා දෙන්න උනන්දු කරා. ඉතින් ඒ නිසා ගොඩක් අර කලින් කියපු විදිහට සංසිද්ධි සිද්ධ වුණා. ඒ වගේම අදාළ කතා සාහිත්‍යයක් අපි ළඟ තියෙනවා ආර්ය වංශ බණ පොළවල් වල සිද්ධ වෙච්ච ඒවා. ඉතින් ඊට ඉස්සරහට ගිය ඊට ඈතට ගියොත් අපි මේ සරුවච්චන් වහන්සේ විසින් මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව කරන යුගයට අපි ගියොත් ඒ කියන්නේ අවුරුදු 2600කට එපිට මේ සූත්‍රයේ විශේෂයක් තියෙනවා. සරුවච්චන් වහන්සේ මේ සූත්‍ර සාරය සූත්‍ර ශරීරය දේශනා කරන්න ඉස්සෙල්ලා ඒක පිළිබඳව පද 8කින් ಗುಣ වර්ණනා කරලා තියෙනවා. තමයි මේ ඉදිරියට තානාංශ විසින් දේශනා කරන්න හදන මේ සූත්‍ර සාරය තමන් වහන්සේ විසින්ම සර්වචන් වහන්සේ විසින්ම පද 8කින් වර්ණනා කරලා තියෙනවා. ඉතින් මේ වගේ සම්ප්‍රදායක් එදා තිබිලා තියෙනවා අපි දන්න ප්‍රසිද්ධ සම්භාව්‍ය සතිපට්ඨාන සූත්‍රයත් ඒ වගේ පද හතක් මගින් උතුම් කරලා දේශනා කරලයි සරුවචන වහන්සේ සූත්‍රය දේශනා කරා. අන්තර්ගතය දේශනා කරා. ශරීරය දේශනා කරා. මේ ආර්යවංශ සූත්‍ර දේශනා පද 8කින් තමන් වහන්සේ මේ ඉදිරියට දේශනා කරන්න හදන දේ පිළිබඳව සරුවචන වහන්සේ ගුණ වර්ණාවක් කරලා තියෙනවා. ඒ නිසා අටුවාචාර්ය වහන්සේලා නැත්නම් මේ සූත්‍රය හදාාරන හැම කෙනෙක්ම දන්නවා. සර්වචනාංශ මේක විශේෂයෙන් වර්ණනා කරන ලද්දා. ಗುಣ කතා කරන ලද්දා. ඒ ಗುಣ කතා කිරීමට හේතුව ඒක කෙනෙකුගේ ජීවිතය හැම පැත්තක්ම සකස් කරලා දෙන නිසා. ඒ නිසා සර්වචනාංශ ඒක දේශනා කරන්න ඉස්සෙල්ලා වර්ණාවක් කරනවා. ඉතින් වර්ණ පහටේ තමයි මම අද දේශනාවේ මාත්‍රිකා වශයෙන් තිබේ. චත්තාරෝ මේ භික්කවේ ආර්ය වංශා මහණෙනි මේ ආර්ය වංශ හතරක් ඇත්තාහ. මේ ආර්ය වංශය කියලා කියන්නේ මේ මිනිස්සයා සම්පූර්ණයෙන්ම කාමයට නතු වෙලා ඉඳුරම් පිනවීමට ගත වෙලා ඉඳද්දි ගඟ පල්ලෙහාට යද්දි ගඟ දිගේ ඉහළට පීනන જાතියක් ඉන්නවා ආර්යයන් වහන්සේලා කියලා. ඒ උන්වහන්සේලාගේ වංශය ක්‍රියා පැවතුම් හතරාකාරකින් පේනවා. ඒ වංශය අබුද්ධෝත්පාද කාල පවා තියෙනවා. ඒතර මහබෝසතාණන් වහන්සේක දැනගෙන ඒ ආර්යයන් වහන්සේලා අනුගමනය කරන පිළිවෙත අනුගමනය කරනවා අනිකුත් රට්ටෝ සෙසු රටවැසියන් සාමාන්‍ය කාම පිනවන වැඩවල ඇහ කන පිනවන වැඩවල යෙදෙනවා. අපි කියනවා මේ ඇහැකන පිනවන වැඩවල යෙදෙන භාෂාව ඒ වංශේ ගංගධික පහලට යන වංශයක් කියලා. එතකොට මේ ආර්ය වංශයෙන් සඳහන් කරන උසස් කරන ගංගධික ඉහළට යන වංශයක් විතර සඳහන් කරා. ඉතින් මේ බණ ඇහූ කෙනාට බණ ගැන හිත යොදු කෙනාට පේනවා මේ ලෝකේ මිනිස්සු එක අඬින් මේ කාමයේ පිටිපස්සේ යද්දී යම් පිරිසක් ඉන්නවා කෑපොස්සන් ගහන්න නැතුව අඬහැර පාන්න නැතුව තමන්ගේ ගුණ චරිතය වඩනවා. ඒකත් අපි කියනවා ගංගා දිගේ ඉහළට පීඩන කණ්ඩායම කියලා. අන්නේ කණ්ඩායම් වල වංශයක් තියෙනවා. ඒ පැවැත්මක් තියෙනවා. ආර්යයක් තියෙනවා. අන්නේ ඒකට ආර්ය වංශය කියලා කියනවා. ඒතර මේ ආර්ය වංශ හතරක් මාර්ගයෙන් විස්තර කරන එක තේරුම් ගන්න කෙනාට එකකට වැඩිය ලේසි වෙනවා. ඒ නිසා ආර්ය වංශ හතරක් සඳහන් වෙනවා. මේ ආර්යවංශ හතරේ ගුණපද සර්වජන් වහන්සේ විසින් කියන දේශනා කරන ගුණපද බලනකොට අග්ගඤ්ඤා කියලා තමයි දේශනා අග්‍රගණ්‍ය වංශයක් මේක. අනිකුත් ලෝකේ තියෙනවා බ්‍රාහ්මණ වංශය, ක්ෂත්‍රීය වංශය, ශුද්‍ර වෛශ්‍රවණ ආදී වශයෙන්, වෛශ්‍රව ආදී වශයෙන්. නමුත් ඒ වංශ වලට වැඩිය මේ ආර්ය වංශය අග්‍රගණ්‍ය බව අපි නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක කියනකොට ඒ අග්ගඤ්ඤා කියන වචනේ සිංහලෙන් අග්‍රගණ්‍ය කියලා තමයි අපි පරිවර්තනය කරන්නේ. මේ ආර්ය වංශයේ අනිකුත් වංශයන් අතර අග්‍රයි කියලා කියනකොට මේක මේ සරුවච්චන් වහන්සේ ගුණ කතාවක් කරන්නේ තමන් වහන්සේ ඊට ඉස්සෙල්ල දැකපු බුදුරුන්ගේ ශාසනවල මේක මේ විදිහටම තිබිලා තියෙනවා. ඒක ඒ ගුණ දන්න ඇත්තෝ එදත් මේ වගේම අග්‍ර කරලා සලකලා තියෙනවා. එනිසා සරුවචන් වහන්සේ පිටිපස්සට කල්පනා කරලා බලනකොට එහෙම නැත්නම් කුබ්බේ නිවාසානුස්සති ඥානානුව පෙරවිසු කඳ පිළිවෙත බලනකොට තමන් වහන්සේ පෙරබුදුරන් වහන්සේලාගේ ශාසනවල මහා බෝධිසා බෝධසන් වහන්සේ නමක් විදියට පාරමිතා පුරනකොට මේ වංශය තමයි හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ විදියට කියනවා අටුවාචාරින් වහන්සේලා බුදුජානන්සේ මනෝප්‍රණිදාය පුරණ්ඩ නැත්නම් හිතින් හිතාගත්ත දවසක් තිබුණා නම් මම කවදාරි බුදු වෙනවයි කියලා එදා පටන් මේ මනෝප්‍රණිදාය සම්පාදනය කළා වාග් ප්‍රණිදාය සම්පාදනය කළා ඊට පස්සේ විවරණ ලැබලා පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් පුරාගෙන යන මේ කාලයේදී ගණන් වශයෙන් බැලුවොත් බුදුවරු 512000 28 නමක් දැකලා තියෙනවා. මේටි ඉස්සර මේ අපි ඉන්න මේ ගෞතම සීරි සම්බුද්ධ ශාසනය වගේ ඊට ඉස්සරලා තිබුණු සත්බුදු පියාණන් වහන්සේලා අටවිසි බුදුරුන් වහන්සේලා මනෝ ප්‍රණිදාය පුර්ණ කාලේ හම්බ වෙච්ච බුදුජාන් වහන්සේලා වාග් ප්‍රණිදාය පුර්ණ කාලේ බුදුජාන් වහන්සේලා ගණන් කරලා කියනවා නම් විස්තර වශයෙන් 512028 නමක් දැකලා තියෙනවා. මේ 512000 28ක් බුද්ධ ශාසනවල මේ ආර්ය වංශයේ අග්‍ර කරලා සලකලා තියෙනවා. දැන් මේ අපේ බුදුහාමුදුර අපිට කියන්නේ අපිට මතක් කරලා දෙන්නේ තමන් වහන්සේ බෝසතාන් වහන්සේ නමක් විදිහට කටයුතු කරන කාලේ දැකපු සුන්දර දෙයක්. ඒක නිසා අපටත් ඒ තමන් වහන්සේගේ මුළු ඉතිහාසයම සම්පින්දනය කරලා කියනවා මේක අග්‍රයි. මේ ආර්ය වංශය අග්ගඤ්ඤා. ප්‍රත්‍යඥා කියලා කියන්නේ චිර රාත්‍රඥයි. බෝකල් භාවිතයටපත් වෙලා තියෙනවා. චිර රාත්‍රඥ කියලා කියන්නේ රාත්‍රී වැඩි ගාණක් මේක බොහෝ දෙනාගේ ජනප්‍රිය භාවයටපත් වෙලා තියෙනවා. නිකම්ම නිකම් පුස්කොළපතක ලියලා ගල්ලෙනක් ඇස්සේ තිබ්බා අටුවක තිබ්බා නෙවෙයි. ඒ පාවිච්චිලා තියෙනවා. දිගටම පාවිච්චිලා තියෙනවා. ඒ ශාමික චිර රාත්‍රඥයි පාවිච්චි කරන හැම කෙනෙක්ම උසස් තත්ත්වයටපත් වෙලා තියෙනවා. පාවිච්චි කරන හැම කෙනෙක්ම ආර්ය තත්ත්වයටපත් කරලා තියෙනවා. ඒක නිසා චිර රාත්‍රඥ ධර්ම අතර වටිනම දෙයක් විදිහට සඳහන් කරනවා. දැන් අද අපි විවිධ විද්‍යා විෂයන් හදාන. විවිධ ශාස්ත්‍රීය විෂයන් හදාන. ඒ විෂයන්ගේ තියෙන ගතිය තමයි තයිගාව પરම්පරාවේදී මේ කියපු විෂය ප්‍රතිස්ථේප කරන්නේ. බොරු කරලා පෙන්නනවා. විද්‍යාවේ ඉච්චර විද්‍යාව විතර වෙන කොහොක්වත් ඒක සිද්ධ වෙන්නේ ඕනම විද්‍යාඥයෙක් අද පොන්න පෙන්නන දේ හේට වෙනකොට බොරු කරනවා. ඒක නිසා ඒකේ චිරරාත්‍රඥ ගතියක් නෑ. ඒක තියෙන්නේ එදා කියපු දේ බොරුවක්. අද මේක වෙනස් කරලා ඔප්පු කරලා තිනවා කියන එක තමයි මුළු විද්‍යාව පුරාම තියෙන්නේ. ඒකේ අමාත හයක්වත් තියෙන්නේ මොනම සත්‍යයක්වත්. නමුත් මේක මේ බුදුහාමුදුරුවෝ මේ කතා කරන මේ ආර්ය වංශය මේ අවුරුදු 2600 ඇතුළතම මොනම වෙනසකටවත් භාජනය වුණේ නැහැ. චිර රාත්‍රක්‍ය. ඊට ඉස්සෙල්ලා හිටපු 512000ක් බුදුරජාන් වහන්සේලාගේ සාසනවලත් එහෙම පාවිච්චි බැහැර වුණේ නැහැ. දිගටම භාවිත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රායෝගික දෙයක්. ඒ කියන්නේ ඒක පාවිච්චි කරනකොට ප්‍රයෝජන ලැබෙන දෙයක්. ඒක නිසා ඒකට රත්ත්‍ඤ්ඤා කියලා කියනවා. ඒකම වංශඤ්ඤා කියලා කියනවා. අපි හැම කෙනෙක්ම කුල ભેද වංශ අනුව ගත්තාම අපි උසස් වාංශික උසස් කුල වලටපත් වෙන්න ඉන්දියාව ලංකාව වගේ රටවල් වල ප්‍රාර්ථනා කරනවා. මේ ආර්ය වංශය එවැනි උසස් වංශවල තියෙන අග්‍රම වංශය. ඉහළම වංශය. ඒක මේ කතා කරන්නේ උප්පත්තියෙන් ලැබෙන වංශේ නෙවෙයි. යම් කිසි කෙනෙක් අනාර්යව ඉඳලා මේ ආර්ය වංශය අහලා ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් ඒ පටන් ගත්ත දවසේ ඉඳලම ඒ පුද්ගලයා මේ ආර්ය වංශයේ වඩන මාර්ගස්තේක් බාටපත් වෙනවා. ඊට පස්සේ පලස්තේක් බාටපත් වෙච්චට පස්සේ ආපසු නොයන වෙනසක් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා. එහෙම නැත්තඳ අපි අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා කියනවා. ආර්ය පුද්ගල 8 දෙනෙක්ගෙන් යුතු මහා සංඝරත්නය කියලා. ඒකෙන් ඒ පළවෙනිම සඳහන් වෙන සෝවාන් මාර්ගස්තය නැත්නම් මේ සෝවාන් මාර්ගයේ පාරමිතා පුරන කෙනා ඒ පාරට බහැපු කෙනා අනිවාර්යයෙන්ම වඩන ප්‍රතිපදාව තමයි වංශය තමයි මේ ආර්ය වංශය. ඉතින් මේ ආර්ය වංශයට වැඩි වැඩියෙන් සැදී පැහැදී කටයුතු කරන කෙනා ඒ මාර්ගස්ත தত্ত্বය බොහෝම ඉක්මනට ඉවර කරලා පලස්ත தত্ত্বයටපත් වෙනවා. පලස්තෙක් නොවුනත් සෝවාන් මාර්ගස්ත්‍යයට පවා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා ඇදිලි වැඳලා වඳින්න වටිනවා. කාහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය තත්ත්වකටපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් කොයි වෙලාවක හෝ මේ ආර්ය වංශයේට මුල පිරුවාණං කියලා පැමිණුණා නෙවෙයි. මුල පිරුවාණං පූජනීය කෙනෙක් බවටපත් වෙනවා. වන්දනීය කෙනෙක් බවටපත් වෙනවා. ඕනම ගරු කටයුතු කෙනෙක් වෙන්නේ සකස් කරන ලද්දක් දෙන්න වටින කෙනෙක් වාට. දුර වැහැර උස්සගෙන ගිහිල්ලා පූජාවක් කරන්න වටින කෙනෙක් වාටපත් වෙනවා. ඒ නිසා ආර්ය වංශයට පත්වෙච්ච කෙනා ස්ථිර වෙනසක් නොවුනත් ඒ දිශාවට හිත යොදාගෙන හිත යොදාගෙන ගත කරනවා නම් දිගින් දිගටම දිගින් දිගටම වන්දනීය පූජනීය තත්ත්වයකටපත් වෙනවා. අද මුළු ලෝකෙම ඉන්න හැම කෙනෙක්ම ප්‍රධාන වශයෙන් හීනමානයෙන් පෙළෙනවා. අයියම කියන්නේ කිසිම කෙනෙක් වර්තමාන මොහොත ගැන සතුටින් නෙවෙයි ඉන්නේ තව කීයක් හරි හම්බ කරන්න හිතෙනවා. තව ජනප්‍රිය වෙන්න හදනවා. තන උගත් වෙන්න හදනවා. තව පොහොසත් වෙන්න හදනවා. ඒ කියන්නේ වර්තමානයේට ප්‍රිය නැහැ. නින්දිතයි තුච්චයි පාහරයි දාසයි එක්කෙනෙක්වත් නැහැ මේ ලෝකේ දැන් ඇති කියන කෙනෙක් හැම කෙනෙක්ම මැරෙන්නේ ඌනෝ අතිත්තෝ කාමදාසෝ කියන தත්ත්වය ඌනෝ මැරෙන්නේ මේ දේ ඉවර කරගන්න බැරි වුණා අතෘප්ති කරව මැරෙන්නේ සන්තුෂ්තියටපත් වෙලා නෙවෙයි මැරෙන්නේ කාමදාසෝ මැරෙන්නේ මං ඊගාව ආත්මී තුට්ටික සම්පාදනය කරනවා මං හෙට ඊගාව එක සම්පාදනය ඊගා ප්‍රොජෙක්ට් එකේ මෙහෙම කරනවා ඊගාව අවුරුද්ද මෙහෙම කරනවා කිය කිය කාමදාස ගතියක් තමයි තියෙන්නේ. නමුත් මේ ආර්ය වංශයට කවදා හරි තොලකට ගාගත්තොත්, සංකීර්ණකට ගාගත්තොත්, මුල පිරුවොත් ඊට අර තේරෙන්න පටන් අර ගන්නවා මේ හම්බ කරන්න දඟලන හැම කෙනාම මේ වර්තමාන මොහොත පාගගෙන වර්තමාන මොහොත ڇප්ප කරගෙන අනාගත හීනෙකට පෙට්‍රෝල් පුච්චන රිකල් එක අසාර්ථක වෙච්චාම වෙච්ච වැරදි ගැන අයියෝ මට මේක වෙන විදිහකට කරන්න උනානේ කියලා අර ලැබිච්ච චිත්තක්ෂණය ලැබිච්ච ක්ෂණ සම්පත්තිය මම ඉන්නේ උත්තම වූ manussත්ත්ව ප්‍රතිලාභයක බව කෙනෙකුට කොහොමඩක්වත් බතකට ඒ කොච්චරද කියනවනම් මේ ලාභ සත්කාර හොයන්න කියලා තව මිනිස්සෙක් මරනවා නැත්නම් Taman සීදීනස ගන්නවා වහ කනවා කොච්චර බෙල්ල තියෙනවා ඒ තරමටම මේ ක්ෂණ සම්පත්තිය දන්නේ. මේ එළඹිච්ච manussත් ප්‍රතිලාභයේ තියෙන දුර්ලභකම දන්නේ. ඒ නිසා මේ සත්තු සර්පියෝ වාගේ එක එකනා පිටිපස්ස යනවා. ඒක වංශයට කැතයි. අපි ලබලා තියෙන උත්තරම manussකමට කැතයි. මේ ආර්ය වංශයට ගිය කෙනා නිතරම කල්පනා කරනවා "ඕ දුර්ලභෝ මනෝ බුද්ධ උපාදෝ ලෝකස්මින්" බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන දුර්ලභයි අනේ මං ඉපදිච්ච කාලේ මට බුද්ධෝත්පාද කාලයක් තියෙනවා බුද්ධ ශාසනයක් තියෙනවා කියලා හැම වෙලාවෙම සතුටින් දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ මේ manussත්ත්ව ප්‍රතිලාභය ඉතාම දුර්ලභයි තිරිසනුන් එක බලනකොට නිරිසත්තු එක බලනකොට අපාය සත්ත්වත්ව සත්ත්වත් එක බලනකොට ඉතින් මට මේ උත්තරම manuss ප්‍රතිලාභය ලැබිලා තියෙනවා දුර්ලභාඛන සම්පatti ලැබිච්ච manussාත්මේ ලැබිච්ච උඟ දෙනෙක් මොලේ විකාර වෙලා පිස්සු නැත්නම් අංශ භාග හැදිලා ලෙඩ. නැත්නම් භයානක ලෙඩ රෝග. යැපෙන්න බෑ. බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි සෙනඟක් ඉදිරියට යන්න පුළුවන් විදිහට මේ ඇහැ කන දිවනාසේ අංග පුලාවක් සහිතව පිහිටලා තියෙනවා. ඒකටත් චන සම්පත්තිය කියනවා. ඉතින් අපිට සෙනඟක් ඉදිරියට යන්න පුළුවන් විදිහට මනුස්සකම ලැබිලා තියෙනවා. අපි මේ ලෝකේ ලස්සනම රූප සුන්දරිය නෙමෙයි. අයෝමී පුරුෂයක් නෙමෙයි. නමුත් සෙනඟක් ඉදිරියට යන තරම් අපිට ක්ෂණ සම්පත්තියක් ලැබෙනවා. කවු කොයි කෙනා දෙකෙන් සතුටු වෙන්නේ කියලා බලන්න. කී දෙනෙක් රූපලාවන්‍ය කරනවද කියලා බලන්න මේ තියෙන රූපේ තව දියුණු කරා. කී දෙනෙක් බොඩි බිල්ඩින් කරනවද කියලා බලන්න මේක තව දැඩි කරගන්න. ඒ කියන්නේ වර්තමානට කැමති නෑ. ඒ කට්ටිය අන්ධහර පාලා කියනවා වර්තමානයේ හරි නෑ. මේක උපදාන්න. මේක ආලවට්ටම් කරන්න. මේක අංග සංස්කරණය කරන්න. ඉතින් අද ඒ ඒ කලාව කොච්චර දියුණුද කියලා බලන්න. හන්දියක් හන්දියක් ගානේ මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන. ඒ ලංකාවේ ත්‍රී වීලර් එක ලියලා තියෙනවා කෙල්ල ඔච්චර ලස්සන නම් හන්දියකට ගානේ මොකද ඔච්චර රූපලාවන්‍ය මධ්‍යස්ථාන කියලා. ලස්සන ස්වභාවයෙන් ලස්සන වෙන්න එපා. ඒකට කැමති නෑ. කෙනෙක්වත් කැමති නෑ. මේ නායක මහච්චරත් එවද. ඒ මැදට පිරිමිත් රූපලාවන්‍ය. ඉතින් ඒකේ පේන තියෙනවා තමා විසින්ම තමා මේ ලැබිච්ච වටිනා මේ ආර්ය වංශේ පැත්තක දාලා මේ මොකද්දෝ පිටිපස්සේ යනවා. කොයි වෙලාවක හරි කාට හරි මේ ආර්ය වංශේ වැටුණා නම් ඒ කෙනාට තේරෙයි මේ අපේ සරුවච්චන් වහන්සේ දෙවිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන සහිතව මේ ලෝකේ වැඩ ඉනකොට මොනම රූපලාවන්‍යකින් ලස්සන කරන්න බැරි තරම් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. කේමා උපලවන්නා වසන්ති මිත්‍රා වගේ ඇත්තෝ ඒ ලස්සන උනේ රූපලාවන්‍ය නිසා නෙවෙයි පෙර පිනට. ඉතින් ඒක පැත්තක දාලා අපි මේ කරන්න හදන නාටකම් බලපුවා වෙන්නේ පින නෙවෙයි තව කෙනෙක්ගේ කාමයේ විශ්ින එක තමයි. තව කෙනෙක් රාගයට බඳ ගන්නවා. ඉතින් එතකොට වෙන්නේ තමනුත් ඒකට වැටිලා අනුමුත් ඒකට වැටිලා ආර්ය වංශයේ වෙනුවට බොහෝ නීච වංශයකටපත් ඒක අපි මේ අවුරුදු 30 40ක් මේ පොළොවේ ජීවත් වෙච්ච ඕනම කෙනෙකුට දැක ගන්න පුළුවන් මේ ලෝකේ යන්නේ කොහටද කියලා. ඉතින් ආර්යවංශීන කරාට මේ ලෝකෙ කොච්චර නරකට ගියත් ලෝකෙ කොච්චර සෝබනේට ගියත් ලෝකෙ කොච්චරක් මවාපෑමට ගියත් එයා දන්නවා මං යන්නේ මේ 512000 කුදూరు ගිය පාරේ මම පුළුවන් තරම් ආර්ය වංශයට කැළපෙන විදිහට බොහොම නියතමානීව තමන්ගේ ප්‍රകൃතිය පෙන්නගෙන විකෘති කරන්න යන කාලේ නාස්ති කරලා වෙන කරන්නේ නැතුව සල්ලි නාස්ති කරන්නේ නැතුව කටයුතු කරනකොට අපේ ජීවිතය බොහොම ලස්සන අපේ ජීවිතේ බොහෝම ස්වභාවික ජීවිතයක් ගත කරන්න පුළුවන්. එනිසා මේ ආර්ය වංශය දන්න කෙනා රට්ටු නොමග යනවායි කියලා හිත නරක කරගන්නේ. එයා දන්න හැමදාම ඒ අදමයෝ අමනයෝ පහත් මානසික මට්ටම් ඇති ඇත්තෝ පුම්බන්න පාදන. පෙම්බ මම පාණ්ඩ හදනවා. ආර්ය වංශ දන්නේ කෙනා උත්සාහ කරනවා ප්‍රകൃතිය දන්නවා නම් ප්‍රകൃතියේ ඉන්නවා නම් එච්චර ලස්සන දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒ ආර්ය වංශي වැඩ කරන කෙනාට ආර්ය වංශයට අනුව කටයුතු කරන හොඳට වෙලා තියෙන කාලේ. හම්බෙන මුදලත් ඉතුරු වෙනවා. මිනිස්සු අතරත් කුරුට්ටුවක් කියාපෑමක් නැහැ. ඉතින් එතකොට හරියට මේ සෙනඟ නැති වාහනේ පාරක වාහනයක් කරා යන්නා වගේ අනතුරු දැනෙයි කියලා ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. හැප්පෙන්න දෙයක්වත් නැහැ. මම අවුරුදු 40ක් විතර මම දන්න දෙයක් තමයි. ඒ වාගේ ප්‍රතිපදාවක් ඉදිරියෙන් තියාගත්තොත් මේ රට්ටු කොච්චර දෝ රණ්ඩු වෙවි, දබර වෙවි, කලබල කරාට අපි යන පාරේ උලඟක්වත් බාධාවක් නැහැ. ඒ බාධා නැති මාර්ගය, බාධා නැති වංශය තමයි ආර්ය වංශය කියන්නේ. ওই වැල්බන්දින රෙද්ද, රෙදි රෙදි වේලන වැල්බන්දින වැලට කියන්නේ වංශය කියලා. ඒක දිගට පවතින නූලකට මේ වංශය කියලා කියන්නේ. ඉතින් ආර්ය වංශය දන්න කෙනා දන්නවා අපි මේ ලෝකෙට එනකොටම බුද්ධෝත්පාද කාලය අපිට ලැබිලා තියෙනවා. අපි මේ ලෝකෙට එනකොටම අපිට manussත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා. අපි මේ ලෝකෙට එනකොටම ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. දැන් අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. බණ ඇහෙනවා. අවශ්‍ය නම් පැවිදෙන්නත් පුළුවන් මේ ඔක්කොමත් තියෙද්දි එක එක එකියක්ක සන්තෝෂෙ නැහැ. මේ උත්තර පැහැදිලි උත්තරයක් තියෙනවා. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ මේක සම්මා දිට්ඨියේ යහ කල්පනාවෙන් දැකලා පුළුල් කල්පනාවෙන් දැකලා මේ ලැබිච්ච දෙයට සතුටු වෙන්නේ නැති කෙනෙකුට කවදාකවත් මේ ලෝකේ සතුටක් ලබන්න බෑ. ලුණු වතුර බොන්නා වගේ. බොණ්ඩ බොණ්ඩ පිපාසයි. ගිනි අඟුරක් අරගෙන ධනවයි කියලා අතින් අතට මාරු කරනවා වගේ. මේ ආර්ය වංශයට ගිය කිනා තුල පුදුමාකාර පිරිච්ච ගතියක්, තලතුණා ගතියක් එන්න පටන් ගන්නවා. ඒක මේ වයසේ සීමාවක්වත් දුප්පත් පෙසත් සීමාවක්වත් නැහැ. ඒ වගේම තැනකට යන්න පුළුවන් කෙටිම පාර දක්ෂම පාර බොහෝම ඉක්මනට තෝරුම් ගන්න පුළුවන්. එවැනි ක්‍රමයකට කියනවා වන් සංඥා කියලා. පෝරාණ ඊටාත්ම පැරේ. අපි පුංචි කාලේ මේ අලුත් බඩු වලට ආසාවක් තිබ්බා. දැන් ආයෙසර පරණ බඩු වලට ආසාවක් ඇති කාලයක් ඇවිල්ලා තියෙනවා. පෞරාණික දේවල්, පෞරාණික වස්තු ඒ කලාවල් මිනිස්සු ආගය කරනවා. ඒක ඉති වරින් වර ඔරලෝසු බට්ට වගේ ආස අලුත් දේවල් වලට යනවා, ආය පරණ දේවල් වලට යනවා, ආය අලුත් දේවල් වලට යනවා. ඒකෙන් බලනකොට මේ ආර්ය වංශය තමයි තාමත්ම පැරණි පෞරාණික වටිනාකමක් ඇතිදී. ඒ නිසා අපේ ඥානවල අනිවාර්යයෙන්ම ආර්ය වංශය තියෙනවා. එකම මිනිස්සෙක්වත් මේ ලෝකේ නැහැ ආර්ය වංශය තේරුම් ගන්න බැරි කියලා. මොකද අපි සංසාරේ පිළිගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම ගත කරලා තියෙන අහිංසක ජීවිතය. අපි අනිවාර්යයෙන්ම ගත කරලා තියෙනවා චපල නැති නිර්ව්‍යාජ ජීවිතයක අපිට මේ මනුස්සකම ලැබිලා තියෙනවා. නමුත් අද ලෝකය ආර්ය වංශය අමතක කරලා මේ එක එක දේවල් හොයාගෙන යනකොට අපිත් අර කැලේ කඩාගෙන යන වල්සත්තු වාගේ කඩාගෙන යනවා. නමුත් හරි පාර දැකලා හරි කෙනෙක් කවුරු හරි කියලා දෙනකොට හිතුවට වැඩිය පිළිසකර තේරෙනවා මේ අපේ ඥානගත දෙයක් මේ කතා කරන්නේ. අපේ සම්ප්‍රදානගත දෙයක් මේ කතා කරන්නේ නැති දෙයක් නෙවෙයි. අස්වාභාවික දෙයක් නෙවෙයි කියලා මේ ਸਰුවචනන්සේ පෙන්ලා දෙන මේ දේ අවුරුදු 2600ක් මේ ධර්මයේ රැඳිලා තිබුණ මේ දේ ඇත්තටම සංඝයා විසින් පෙන්වන්න පරමාදර්ශයෙන් පෙන්වන්න වට මේ දේ උගෝ දෙනෙක් සාදරෙන් බාර ගන්න. ඒ සාදරෙන් බාර ගන්න ඔක්කොම බෞද්ධයෝම නෙවෙයි. බෞද්ධයාට උනත් පේනවා. අබෞද්ධයට උනත් පේනවා මේ දේක තියෙන වටිනාකම. ඒ මිතිගල ඉස්සන්වනේ හිටියයි ස්වීඩන් ජාතික හාමුදුරු කෙනෙක්. ඉතාමත් ලස්සනයි තරුණ වයසේ. එයා චිත්‍රපට නිෂ්පාදකෙක් ඇත්තටම ගිහි කාලේ. ඉතින් මම දවසක කතා කරලා කිව්වා මගේ පැවිද්ද තියා බලන්න මම පුදුම සතුටකින් ඉන්නේ. කැලේක ඉන්නේ අපිට කිසි කෙනෙක් එක්ක තියෙන රණ්ඩුවකුත් නැහැ පාට බහින්නෙත් නැහැ. අපිට හම්බෙච්ච දේ මිනිස්සුත් පුදුම විදිහට සලකනවා. උදේට යා කියනවා කවුරු හරි එහෙම සතුටින් ඉන්නවනේ ඒක හොඳයි. මම ඔයාලට පෙන්නන්නම් මේ කතෝලික ආගමේ භාවනා කරන කතෝලික ෆාදර්ලා ඉන්න මේ වගේ අරණ්‍ය තියෙන ඉතාලියේ කඳුඩ කිසිම කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. ඒකට ඇතුල් වෙච්ච කෙනාගේ මිනිය තමයි එළියට ගේන්න පුළුවන්. ආය නෑදෑයෝ බලන්න යamak නෑදෑයන්ට යා බලන්න යamak මොකක්වත්ම නෑ. දිගටම ගත කරන්නේ ඒ අරණ්‍ය ඇතුළත හරියම ලස්සනට උයන් වතු සකස් කරලා තියෙනවා. පුදුමාකාර ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා. ඉතින් ලංකාවේ අරණ්‍යක ඉන්න හාමුදුරුවෝ සහ එවැනි භාවනා මධ්‍යස්ථානයක ගත කරන කතෝලික පියතුමෙක් අතර කද්දාවත් සම්බන්ධයක් නැහැ. අරගොල්ල මේ සම්ප්‍රදාය හිර වෙලා ඉන්නවා අරගොල්ල ඒ සම්ප්‍රදාය හිර වෙලා ඉන්නවා. ඉතින් යා කියනවා කවදා හරි පුළුවන් වුණොත් එහෙම මේ ලංකාවේ තියෙන ආරණ්‍ය ප්‍රතිපදාවේ ඉන්න හාමුදුරු කෙනෙකුට ඒ වගේ ජීවිත පරිත්‍යාගයෙන් දෙවි අදහගෙන ඉන්න පියතුමෙක් හෝ සහෝදරතුමෙක් හම්බ වෙන්න ඒගලන්ට ලොකු ලාභයක් වෙයි කියලා. ඒ මොකද ඒ පියවරු ඒ සහෝදරවරු කවදාවත් මුදල් අත ගන්නෑ. ඒගොල්ලෝ දන්නේ ඇයි කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ මුදල් අත ගන්නෙත් ඇයි කියලා. ඒගොල්ලෝ කවදාවත් හැන්දාවට කැම කන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක මොකද කියලා. දැන් අපි ඒකේ අපි දන්නවා. අපිට පොතේ දීලා දීලා තියෙන සරුවත් chance වෙන්නේ මේ නිසා මුදල් අත ගන්න එපා. මේ නිසා හැන්දාවට කන්න එපා. මේ නිසා මේවා කරන්න එපයි කියලා. අරගොල්ලෝ ගාවේ මේ වැඩ පිළිවෙල එහෙම තියෙනවා. හැබැයි කවුරු කීප එකක්ද දන්නේ වැඩේ යනවා. ඒකට කාටද කියලා දෙන්න පුළුවන් නම් මේකයි ආර්ය වංශේ. ඔගොල්ලෝ ඉන්නේ ඒ වගේ එක නෙවෙයි නමුත් කරන වැඩ පිළිවෙල මේක තියෙනවා. එහෙම වුණොත් ඒගොල්ලෝ කොච්චර සතුටු වෙයිද අපි මේ දන්න කියන අනුමත වෙච්ච දෙයක් කරන්න කියලා. ඊට පස්සෙත් මට හම්බුණා ප්‍රධාන චර්ත දෙක තුනක්. කතෝලික ආගමේ පැවිදි වෙලා ඉඳලා ගොඩක් ගැඹුරට භාවනා කරලා පස්සේ ඇවිල්ලා බුද්ධ ආගමේ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ කියනවා අනේ අපි ඉන්න කාලෙත් අපි පුදුම විදිහට මේ ඔක්කොම කරලා තියෙනවා. අපි දන්නේ ඇයි කරන්නේ කියලා. මේට ආට පස්සේ තමයි දන්නේ විනය පිටකේ මේක බුදුහාමුදුරුවෝගේ කෙනෙක් කියලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ආර්ය වංශය අපි සිංහල බුද්ධ ආගම කියන්න හැදුවට එහෙම කොටු කරන්න පුළුවන් කන්නේ නෙවෙයි. මේක ඇවිල්ලි වෙලා පෝරාණ. මිනිස්සු හැම කෙනෙක්ම මේක දන්න එක. ඒක බය නැතුව කියන්න කවුරක්වත් නැහැ. මොකද ඒ තරම්ම මිනිස්සු ලාභයට සත්කාරයට සම්මානිත සිලෝකෙට නීච වෙලා. හරියට මේක දැනගෙන මේක කියලා දෙන්න ගත්තොත් විශාල ජනකායක් මේකට කැමැති වෙයි. මොකද කීරකෙනාගේ දක්ෂකමටම නෙවෙයි කාටත් ඒක වැටහෙනවා කාගේත් ලේවල තියෙනවා කාගේ ඥානවල තියෙනවා යටින් කවුරුත් කැමති අහිංසක වෙන්න. වෙන විදියකට කියනවා නම් මනුෂ්‍ය ස්වභාවයෙන් අහිංසකයි පරිසරයේ විසින් කෙලසලා තියෙනවා. ඒ නිසා පුංචිම ළමයා හුඟක් අහිංසකයි. ඊට පස්සේ වයසට යන්න යන්න යන්න යන්න ගණ්ඩ දෙයක්. ඒ මොකද වැඩි සමාජගත වෙලා. ඉතින් මේ ආර්ය වංශයෙන් කරන්නේ අර වය සමාජගත වෙච්ච වයසක මිනිසයා පුංචි බබෙක් කරලා දෙනවා. අහිංසක කරලා දෙනවා. නියතමානී කරලා දෙනවා. ඒකට පේනවා ඒ ඇත්ත තුළ පුදුමාකාරයේ වගේ වටිනා ගුණ තියෙනවා. ඉතින් ඒකට උත්ප්‍රේරණයක් කෙරුවේ නැත්තම් ඉංගියක් කියලා දුන්නේ නැත්තම් අපි අර පළරන පුරුද්දට එහෙම නැත්නම් මේ බටහිරෙන් ලැබපු පාහර ගතිය අනුව මේ ඉඳුරම් පිනවීමට දඟලනවා අසුචි අද්දකපුවාම ඒක කණ්ඩ දඟන්න බල්ලෙක් කොච්චර වෙලක්වත් වළක්වන්නේ. උගේ වැඩේම අරකට තමයි යදින්නේ. නමුත් ඊට වඩා පිරිසුදුයක් පෙන්ලා දුන්නොත් මේ වංශඤ්ඤා හෝරාණා කියන වචන වල හැටියට මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චාම 512000 කුදුරු පහළ වෙච්චාම ඒක සිංහල බෞද්ධයෝ කියලා ජාතිකර සීමාවලා නැහැ හැම මානවයම මොන තූත්තු කුඩියේ ඉපදුනා හොඳ ගුණ ටිකක් තියෙනවා ඒක සරුවචනාංශයේ දේශනා කළා තියෙනවා කාල් මාක්ස් තුමාගේ කොමියුනිස්ට් ධර්මයේ දේශනා කළා තියෙනවා කොතනක් කියනවා මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි ඇසුරෙන් නරක වෙලා තියෙනවා. පබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝ පුතුජනෝ නප්පජානාති. මහණෙනි මනුෂයාගේ හිත දඹ රත්තරණක් වාගේ. බොහෝම ප්‍රබහසර දෙයක්. මේක අර පිට පොඩ්ඩක් මලකට කාලා තියෙනවා. පිට පොඩ්ඩක් කච්චල් බැඳිලා තියෙනවා. පිට පොඩ්ඩක් ආගන්තුක කෙලෙස් පැදලා තියෙන ඉතින් පිටු බැලුවල්මට පේන්නේ ආගන්තුක කෙලෙස් විතරයි. ඒ නිසා හිතනවා උගුළු එකම කෙලෙස් කියලා. Taman ගැන හිතන්නේ එහෙමයි අනුන් ගැන හිතන්නේ එහෙමයි. බුදු කෙනෙක් කෙලෙස් නෙවෙයි දකින්නේ හැම කෙනෙක් තුළම තියෙන අර ප්‍රභාස්වරය දකින්න. උත්සාහ කරනවා ওই පිටින් කුණු ටිකක් තිබුණට ඕක ගැන ඉච්චර තැවෙන්න එපා පොඩ්ඩක් හිත දාන්න ඇතුළට බස්සන්න ඇතුළට දැක්කට පස්සේ බලනකොට හැම කෙනෙක් ඇතුළේම ප්‍රභාවක් තියෙනවා. ප්‍රභාසර ගතියක් තියෙනවා. හරියට වැවක පාසි බැඳිලා පාවෙන පාසි නිසා මේක තන නිල්ලක් වගේ පෙනුනට පාසි පොඩ්ඩක් අයින් කරලා බලනකොට ඇතුලේ තියෙන හොඳ පිරිසුදු වතුර. දන්නේ නැති කෙනෙක් හිතුවොත් කියන්නේ පිට්ටනියක් කියලා. නමුත් ඇතුලට ගිහිල්ලා බැලුවොත් බොණ්ඩ පුළුවන් තරමේ වතුර. මේ හැම කෙනෙක් තුළම ඒ පවතින හොඳ දෙයට ආමන්ත්‍රණය කළා හොඳ දෙයට ක්‍රමවේදය කියලා දුන්නොත් අපි හිතනවලදී ප්‍රතිශතයක් ආත්ම විශ්වාසයක් ඇති කරගන්නවා. පහඳින්නේ නැහැ කාටවත්. දාස වෙන්නේ නැහැ කාටවත්. බය ආදු වෙන්නේ නැහැ කාටවත්. ඌණ වෙන්නේ නැහැ. අතෘප්ති කර වෙන්නේ මේ දැනටමත් තියෙන Taman ළඟ තියෙන ಗುಣ ටික දකිනවනම් අපිට තේරෙනවා අපි සංසාරේ කොච්චර බුදුරු දැකලාද. අපි සංසාරේ කොච්චරක් මේට වැඩි ආධ්‍යාත්මික ජීවිත ගත කළාද. අද පේන්නේ විකාර නිසා අපි ඒවා පිටිපස්සේ ඇදිලා ගියාට ඒ ඇදිලා ගිය කොයි කෙනෙක් උනත් හදන්න පුළුවන්. ඕනම වැරද්දක් කරපු කෙනෙක් හදන්න පුළුවන්. ආනන්තරිය කුසල කර්මයක් කෙරුවොත් විතරක් එක ආත්මයක් පස්සට යනවා. ඊගාවාත්මය ආය හදන්න පුළුවන්. ඒ නිසා අපි මිනිසුන්ට වැරදි කාර්යෝ කියලා මිනිස්සු දරුණුයි කියලා කොන් කරන්න හැදුවට ඒ එක්කෙනෙක් ළඟවත් නැහැ. ඇතුළේ තියෙන පුදුමාකාර නිහතමානී ගතියක්, මෙලෙක් ගතියක්, ලදරු ගතියක්. අන්න ඒකට ආමන්ත්‍රණය කෙරුවට පස්සේ හැම කෙනෙක්ම පිපෙනවා. හැම කෙනෙක්ම තමන්ගේ තියෙන අර අහිංසක ගතිය මත මේ ආර්ය වංශය කියන්නේ අන්න එහෙම එකක්. තමන් වැරදි කරලා ඒකට පශ්චාත්තාප වෙලා අහකඳෝමයි කියන්නේ නිකන් කියනෝ නෑ මොන වැරද්ද කරත් මනුස්සකම නැති වෙන්නේ නෑ. මම නැවතත් කියනවා. අපි මොන වැරද්ද කරත් අපේ මනුස්සකම නැති වෙන්නේ නමුත් අපි හතුරට තිරසෙනෙකුට වැඩි පාත් කළ සලකන ඒ අපේ තියෙන නපුරු ගතිය. අපේ ආර්ය වංශය දන්නේ නැතිකම. අපි මේ පෞරාණික මේ දේ අපි දන්නේ ඒ වගේම බුදුරජාණන්සේ සඳහන් කරනවා අසංකින්නා මේක මොන જાති කෙරුවත් සංකර කරන්න බෑ අකුසලත් එක කලවම් වෙන්නේ ඒක නිසා මේක ලැබිච්ච manussකමේ තියෙන ඒ අහිංසක ගතිය කොච්චර වැඩි කරත් සදාකාලික ස්ථිරහානියක් වෙලා නැහැ සංකර කරන්න බෑ ඒක ඒ පළවෙනි ආර්ය වංශයේ තියෙන සිවුර ගැන කතා කරනකොට කියනවා සරුවච්චන්හන්සේ දා මගධ දේශේ බලලා මෙන්න මේ මගධ දේශේ තියෙන විදියට සිවුරක් මහගන්න කියලා අද වෙනකම් පැවතිච්ච මේ සිවුර සංකර වෙලා නැහැ. ඇඳුම් මොස්තරන සංකර වෙලා. নানা ප්‍රකාර ඇඳුම් එක මාස 6ක් තියෙන ඇඳුම් මොස්තරය. ලංකාව වගේ රටක වැඩිම ආදායම ලබන්නේ අද මහුම් කර්මාන්ත. මොකද ඒ තරම් මිනිස්සු ඇඳුම් මොස්තර මාරු කරනවා. දැන් සිවුරු දිහා බලන්න. බම්බයක් විතර උස බම්බයක් විතර දිග හරි හතරක් රෙදි කඩක් තියෙන්නේ. කවදාව සංකර වෙනවා. සංකර කරන්න ගියොත් ඒක න විනාශ වෙනවා. ඒ තරම් ගැඹුරු ධර්මයක් මේ ආර්යවන්ත හතර තියෙන නිසා අසංකින්නා අසංකින්න පුබ්බා ਸਰවත්‍ංශේ සඳහන් කරනවා කලින් දැකපු මේ 512000 බුද්ධ ශාසනවලත් මේ කලවම් වෙලා තිබුණේ නැහැ. කලවම් කරන්න බෑ. ඒකේ තරම් පිවිතුරු දෙයක්. නසංකීයති. දැන් මේ සාසනෙත් කලවම් කරන්න බෑ. නරක වෙච්ච එක නා නරකෙන් ආනිසන්ත ආනිසන්තරා නෙවෙයි ආදීනාව විඳිනවා. යම් කිසි කෙනෙක් ජීව වේවා පැවිදි වේවා ඉස්සි වේවා පුරුෂ වේවා මේ ආර්ය වංශය කියන්නේ මොකක්ද කියලා දැනගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් අල්ලපු ගෙදර මනස කොච්චර කෙලෙසලා හිටියත් තමන්ලක ඉන්න කෙනා කොච්චර වැරදි වැඩ කරත් තමන්ගේ චරිතයට මොකක්වත්ම වෙන්නේ මොකක්වත්ම වෙන්නේ ඒ තරම්ම අරසාවක් තියෙනවා මේක දැනගෙන කරන එක. ඉතින් ඒක නිසා මම ඉන්න පරිසරය හොඳ නැහැ නැත්තම් පිළිදරත් හොඳ නැහැ එහෙම නැත්තම් මම ඉපදිනකොට බුද්ධ ආගමේ නෙවෙයි අනානා ප්‍රදේවල් අපි කරාට හරියට මේ ආදිවංශය කියන්නේ මොකද්ද කියලා දන්නවනම් ඒ කිනාට තේනවා වර්තමානීයේ මේ තෙලුයි වතුරයි කලවම් කරන්න බෑ. කොච්චර හයියෙන් කලවම් කරලා තිබ්බත් තෙල් ටික උඩට එනවා වතුර ටික පල්ලෙහාට. අන්න ඒම හොඳ මණ්ඩි ටිකක් හොඳ සාරයක් හැම කෙනෙක් ගාම තියෙනවා. ඉතින් ඒක දැනගෙන ඒකට අහුම්කම් දෙන ආර්ය වංශ බණක් අහනකොට අර හොඳ ටිකට පණ එනවා. අපි ඒකට කියන්නේ හොඳ ටික උත්ප්‍රේරණය කරනවා. හොඳක් දෙන්නේ නැහැ. කවුරුවක්වත් හොඳක් දෙන්නේ නැහැ. අර හොඳ දේ පේන්නේ නැතුව යට වෙලා තිබුණ එක තිරේ පිටිපස්සට ගිහිල්ලා තිබුණ එක එළියට ආවම ඒ ටික හොඳටම ඇති අපි බලාපොරොත්තු වෙන සන්තුෂ්තියට. අපි ළඟ තියෙන හොඳ ටික අපි ළඟ තියෙන දැනුම අපි ළඟ තියෙන භාෂාව අපි ළඟ තියෙන මුදල් හොඳටම ඇති සන්තුෂ්තියට. අපිට ඒක බුද්ධි විඳ ගන්න වෙලාවක් නැහැ. කෑදරකමට තව උපයන්න හදනවා. ඒක අනාර්ය වැඩ. ඒ නිසා ලෝකේ තියෙන හරියක් පරිේශන අනාර්ය පරිේශන. ඒ මොකද? ඒවා ඉඳුරම් පිනවන්න හදලා තියෙනවා. සර්වචන්නාංශයේ පින්න ආර්ය පරිේශණය කියන්නේ වර්තමාන මොහොත ජීවත් වෙනවා. මේ ලැබිච්ච මොහොත ජීවත් වෙනවා නම් පිරිච්ච ගතිය තියෙනවා. ඒකට කියන්නේ සාසනික සම්පatti කරගතිය කියලා. අන්නේ සාසනික සම්පatti කරගතිය අපි ඉස්මතු කරගත්තොත් හරීම අහිංසක දැනටමත් තමන්ගේ ගුණ ටික දන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිකන් පැරණි ගැමියෙක් තුල ඒක පේන්න තිබුණා. පැරණි ගැමියා හැම වෙලාවෙම ආගන්තුකයා එනකොට එයාට උපස්ථාන කරනවා. පන්සලට උපස්ථාන කරනවා. ඒ මනුස්සයා ඉන්නේ හැම වෙලාවෙම සතුටින්. ඒ මනුස්සයට අර කල්ලා ගන්න බැරි වුණා, මේක කරගන්න හම්බුණා කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒක ගම නියෝජනය කරන ගතියක් තිබුණා. අද ගැමියෝ සතුටින් නෙමෙයි. ගැමියෙක් නගරයකට යන්න හදනවා, නගරයකට රාජධානියට යන්න හදනවා, අග නගරයට යන්න හදනවා. ගිහිල්ලා ගිහිල්ලා එකම කෙනෙකුටවත් පිරිසුදු වාතය නෑ එකම කෙනෙකුටවත් පිරිසුදු ජලය නෑ එකම කෙනෙකුටවත් පිරිසුදු ආහාර නෑ ඉතින් අ කාලේ නැහිනවා මේ වසවිස කාලය ඒ වෙනකොට අපි ප්‍රകൃති தත්තට යනවනම් අපිට පේනවා මේ සංකර කරන්න බැරි හොඳ හොඳම ඒ වගේම බුදුදහමේ සඳහන් කරන සංකී ඉස්සන්ති කියලා කවුරු හරි ජීවුද්ධිය ඇතුව ඊගාට එන මෛත්‍රී බුද්ධ ශාසනය ගිහිල්ලා හිටියොත් ඉඳලා බැලුවොත් ඒකේ ජීවත් මේ කලවම් වෙනවා ඒකේ ජීවත් කලවම් කලවම් කරන්න බෑ. අන්න ඒ විදිහට අසංකින්න අසංකින්න පොබ්බාන සංකීයති නසංකී ඉස්සන්ති කියලා මේ ආර්ය වංශේ කවුරු හරි දන්නවනම් මොනම ක්‍රමයකින්වත් සංකර වෙන්නෙත් නෑ උනෙත් නෑ අදරත් නෑ හෙටට වෙන්නෙත් නෑ එතකොට මේ මනසට ගුණ චරිතයක් ඉතුරු වෙනවා චපල වෙන්නේ නෑ මේ අද කරපු දේ හෙට විසි කරනවා කියන එක නෙවෙයි ඒකේ පැවැත්මක් තියෙනවා අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි. මේක සිංහල බෞද්ධයා විතරක් නෙවෙයි අගය කරන්නේ. ඕනම සමන බ්‍රාහ්මණේ. මේ අහිංසකකමට, නියතමානිකමට එක වගේ සලකනවා. ඉතින් ඒ නිසා කවුරු හරි ඒ කලාව ඉගෙන ගත්තොත් මේ ආර්ය වංශය ඉගෙන ගත්තොත් එයාට තේරෙන පටන් අර ගන්නවා. අපි ළඟ මේ දැනටම තියෙන එකක් ගැන මේ කතා කරන්නේ. අපි මේ බූරුවේ කැරට්ටලයක් පිටිපස්සේ දුවන්නා වගේ මේ රට්ටු දුවන පාරේ යන්න ගත්තොත් ඉවරයක් නැහැ. සන්තෝෂ කරන්නත් බෑ. ඒ නිසා මේ ලැබිච්ච දුර්ලභ වස්තු අනුව ජීවත් වෙමින් කටයුතු කරනකොට ආර්යවංශය කියනවා. ඉතින් අපි මේ විස්තර කරපු පද 9කින් විස්තර කරපු මේ ටිකෙන් මොකද්ද මේ කියන්නේ කියන එක කාට හරි කුතුහලයක් ඇති වෙලා තියෙනවනම් මොකද්ද මේ ආර්යවංශය කියන්නේ කියලා ඉතින් මුළු සූත්‍රේ පුරාම දුවන්නේ ලද දෙයින් සතුටු වීම. අද නැත්තේම ඇත්තම නැති දෙයක්. අද මිනිස්සුන්ට කවදාකවත් කිසිම කෙනෙක් ලද දෙයින් සතුටු වෙලා නැහැ. ආර්ථික විද්‍යාවට ගියොත් සල්ලි අම්බ කරන හැටි පිළිබඳ වෙනම විද්‍යාවක් තියෙනවා. ඒ ඒ උගන්වන විද්‍යාඥයා දිහා බලන ඌ සතුටින් ඉන්නේ කියලා නෑ. දේශපාලන විද්‍යාවේදී අල්ලන්නේ රට රාජ්‍ය අල්ලන්න හදලා. අල්ලගත්ත එක එක සතුටට ඉන්නවා කියලා නෑ. සමාජ විද්‍යාඥයෝ මේ සමාජයේ දුප්පතුන් නැති ලෝකයක් කරන්න හදනවා. උන්ගේ gedara මේ බංකොලොත් නිසා තමයි ඔය ලෝකෙට පරකාශ කියන්නේ. gedita මරගාත වෙනකොට සමාජ විද්‍යාඥයෝ ලෝකෙට පරකාශ කරනවා. කාගේ ලඟවත් නැහැ. තරුවචනාසේ සඳහන් කරලා තිනවා සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේ. යම් කිසි කෙනෙක් මේ ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවනම් එහෙම නැත්නම් අපි කිව්වොත් ගියගේ වචනේ තමන් ළඟ තියෙන ඇඳුමින් සතුටු වෙනවනම් කවුද කියන්නේ එපයි කියලා. කවුද ඉන්නේ විරුද්ධ වෙන්නේ? හැඳුම් මෝස්තරකාරයෝයි ගාමන්ට් ඉන්ඩස්ට්‍රි අකමැති වෙයි. වෙන කවුරක්වත් නැහැ. ඒ නිසා රජ කෙනෙකුට තිබුණලු ලෙඩක් කොච්චර බක්කාවක් ඉවර වෙන්නද? බත් කනකොට දිරවන. ඒකට බුලිමියාව කියලා දැන් මේ කාලේ හඳුනාගෙන තියෙනවලු. ඉතින් රජුරෝ ඉතින් හරියටම කනගාටු වෙනවා මේ බත් කාලා අතෝදනට ආයෙ බත් කන්න. ඉතින් දිගටම බත් තියෙනවා කන්න පුළුවන්. බඩ සංසිඳෙන්නේ නැහැ. ඊට පස්සේ පූජිතයට කතා කරලා කිව්වලු මෙන්න මේ ලෙඩක් තියෙනවා. මේකට මොකද්ද බේත කියලා. ඊට පස්සේ පූජිතයා කන තියලා බඩට අහාගෙන ඉඳලා කිව්වලු රටේ ඉන්න දුප්පෝ සන්තෝෂෙම ජීවත් වෙන මිනිස්යාගේ ෂර්ට් එක ඊළඟට අඳින්න එදාට සන්තෝෂ වෙයි. ඉතින් රජුට අනබෙර ගැවවලු ඇතුල් නුවර. ඇතුල් නුවර එක එක්කත් නැතුළු සන්තෝෂයි. ඒකේ ඉන්න ඇමතිවරෝයි රාජ්‍ය නායකයෝයි හමුදාපතිවරු උන්ලඟ එකෙක්වත්ම නැහැ. සතුටින් කියන එකක් ඇත්තේ නැහැ. ඉතින් හත් දවසක් ඇතුල් නුවර බෙර ගහලා විලකවලු එන අනබෙර කාර්ය කවුරක්වත් නැහැ කියලා. ඊට පස්සේ පිට නුවර ගැහුවා. කවුරක්වත් නැහැ. ඊට පස්සේ දැන් නියංගන් දනව් ගම් දනව් වල අනබෙර ගහගෙන ගහගෙන යනවලු. ඉතින් රජුරුවන්ගේ බලාපොරොත්තු දැන් සුන් වෙලා. ඒ කියන්නේ රජුරුව හිතුවේ මේ තමන් එක්ක ඉන්න කැබිනට් එකේ ඉන්න හමුදාපතිවරු ගාව තමයි සතුට තියෙයි කියලා. එකෙක් ළඟවත්. ඉතින් ඈත ගන්දනවල යනකොට ගොවියෙක් එක දවසක් හීය හමාර කරලා හොඳට නගුල් එහෙම හොදාගෙන නාලා එනකොට අනබෙර කාර්යයක් කරනවා. ඇහුවල මොකද්ද කියලා. අසව් අසව් අපේ රජුරවන්ට මෙහෙම භයානක ලෙඩක් හැදලා තියෙනවා. ඒ රජුරවන්ට සන්තෝෂෙන් ඉන්න කමනසයාගේ ෂර්ට් එක ඉල්ලනවා. දෙනවා නම් රාජ්‍ය සම්මාන දෙනවා. ඊට පස්සේ කියලා කිව්වලු මම සතුටින් ඉන්න කියලා කියාපන් කියලා රජුට. ඊට පස්සේ කිව්වලු හැබැයි පුතෝ කිව්වොත් උඹ රාජසභාවට කැඳවනවා. උඹ ඔප්පු කරන්නේ කාට ඔප්පු කරන්නේ මම සතුටින් ඉන්නේ කියලා. ඊට පස්සේ රජුරණ කිව්වා රජුරණ මනුස්සයා ඉතින් සුදු ඇතෙක් පිට වඩම්මගෙන ආය සභාවට ගියා. ඊයරවත රජුරගල අඩු ගානේ එක මිනිහෙක් මගේ රාජ්‍ය සන්තෝෂෙන් ඉන්නවා දකින්න හරිම සතුටුයි. මං අදයි දැනගත්තේ මේ හැම එකම පිසාච ප්‍රේතයෝ. උන්ට කවදාකවත් සතුටක් නැහැ. ඒ නිසා මට තියෙන ලෙඩේට මට ඔබතුමාගෙන් ඉල්ලන්න යමක් තියෙනවා ඔබතුමාගේ ෂර්ට් එක අරගෙන ඇඳුත් මගේ ලිදී නතරනවා කියලා. ඒ මනුස්සයා කළු මගේ ජීවිතේට කවදා ෂර්ට් එකක් ඇඳලා නැහැ කියලා. මම අඳින්නේ නැහැ මම උඩට කවදාකවත් අඳින්නේ නැහැ. ඒකේ සතුට තියෙන්නේ අපිට. කුවිය අමුඩයක් ගහගෙන වැඩ කරන්නේ. ෂර්ට් අඳින කාගල් ළඟ සතුටක් නැහැ. ඔය හම්බ කරපු මාළ බැඳගෙන රඟන්න කිසිම කෙනෙක් ගාව සතුට නැහැ. ඉතින් රජ්ජුරෝ ඒත් පරාලයි. ඒක නිසා Tamanට හම්බෙච්ච දේ සතුටු වෙන්නේ නැති එක ලුණු වතුර බොන්නා වගේ වැඩක්. අද හැම දේශපාලනඥයා, හැම ආර්ථික විශේෂඥයා, හැම සමාජ විද්‍යාඥයා, හැම රිසර්චර් කරන කෙනෙක්ම මේ තියෙන එක සතුටු නැති යුගයක ඉන්නේ. ඒ ශායකට කියනවා මිච්ඡා දිට්ඨි කියලා. ඒ ශායයත් කතා කරන හැම දෙයක්ම මිච්ඡා සංකල්ප. ඒ නිසා මේ අතෝ සම්මා වාචා වෙනුවට මිච්ඡා වාචා කතා කරනවා. ඉතින් අපේ දරුවෝ කොහෙද අරින්නේ අපි උසස් අධ්‍යාපනය දෙන්න කියලා කොහෙද යවන්නේ? ගියාට පස්සේ උගන්නන එකෙක් ළඟවත් තියනවාද මේ වගේ දෙයක්? ඇත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ දරුවෝ දෙමාපියට වෛර කෙරුවට පස්සේ මොනව කරන්නද? මොකද දරුවන්ට තේරෙනවා මේ ලස්සන අහිංසකමක් විනාශ කරගෙන මේ පහේ ශිෂ්‍යත්වයටයි අරකටයි මේකටයි දාගෙන මේ දෙමාපියෝ නටන්න හදන නැටිල්ලෙන් එකයි ඉතුරු වෙන්නේ. මොකද්ද? දරුවෝ දෙමාපියන්ට වෛර කරනවා. මෙතන ඉන්න කවුරු හරි ඉන්නවද කියලා බලන්න කවුරු හරි එහෙම දෙමාපියෝ දරුවෝ වෛර නොකරන දෙමාපියෝ කෙම ඉන්නවද කියලා බලන්න. නැත්නම් අපි අපි පුංචි කාලේ අපි දෙමාපියන්ට වෛර කළා නැද්ද කියලා. මෙන්න මේ අනාර්ය වංශයකට යනකොට ඇති. කොයි වෙලාවක හරි අපි මේ ලද දෙයින් සතුටු වෙනවා නම් අපි අපේ ඉතිහාසයේ හොඳයි කියලා. අනේ අපේ වර්ණ මේ සන්තෝෂෙන් හිටියා. මෙච්චර මේ තාක්ෂණයක් තිබුණෙත් නැහැ. ඔය කියන විදිහේ පාරිභෝගිකත්වයක් තිබුණෙත් නැහැ. ඔය කියන විදිහේ තරංගකාරීකමක් තිබුණෙත් නැහැ. ඕම සතුටින් ජීවත් වෙනවා. ඒක නිසා පළවෙනි ආර්ය වංශයේදී සර්වචන්නාංශ උගන්වන්නේ අර විදිහට අග්ගඤ්ඤා, රත්ත්‍ඤ්ඤා, වංශඤ්ඤා, පෝරාණා, අසංකින්නා, අසංකින්න පුබ්බාන සංකීති, නසංකීස්සන්ති. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි කියලා පැවිද්දෙක් නම් ලදයම් සිවුරකින් සතුටු වෙනවා. ඊයෝ නම් මේ විලි වහ ගන්න තියෙන ඇඳුමකින් සතුටු වෙලා ඒ කිනිකාට කාමවස්තු ශරීර පෙන්වනව වෙනුවට ගත කරන්න පටන් අරගත්තොත් කොච්චරක් වෙලා ඉතුරුනද බලන්න කොච්චරක් අපිට අද ඇඳුම් වෙනුවෙන් අපි නටන නැටිල්ල දිහා පොඩ්ඩක් බලන්න අද ලංකාවේ තේ රබර් පොල් වල ආදායම තියෙන්නේ ඇඟලුම් කර්මාන්ත. ඒකට හේතුව මොකද? ඒ තරම් ඉක්මනට ඇඟලුම් කර්මාන්ත වෙනස් කරනවා. මොස්තර වෙනස් වෙනවා. වෙනස් වුණාට හෙළු වෙන්නේ ඉන්නේ මෝස්තරේ කියලා කියන්නේ නොපෙන්නන්න ඕන කොටස් පෙන්නන්න හදන දැඟලිල්ලක් නෙමෙයිකදී. ඉතින් ඒකනම් මේ කර්මාන්තේ තියෙන ඉස්සරහට යෑම කාමෙම තමයි තියෙන්නේ. ඒ වෙනකොට භික්ෂුවක් මේ බඹයක් පමණ දිග බඹයක් පල්ල තිවුරක් දෙවුර වහල ඇඳගෙන යනකොට බලන කොච්චර සිරියාවන්තද කියලා. ඒකට ගහන්න ඇඳුමක් තියනවාද කියලා. බුදුහාමුදුරුවෝ දිහා බලන්න. සිවුරකින් ශරීරය වහගත්තට පස්සේ තියෙන ලස්සන දැන් ඉන්න කාටවත් හිතන්න බෑ. ඉතින් ඒ ක්‍රමේ මකාගෙන අපි මේ ඇඳුමෙන් ආයිත්තමෙන් හදන්න යනකොට ಗುಣ වැටෙනවා. ಗುಣ කදම්බේ වැයෙනවා. ඒ වෙනුවට මේ ඇඳුම ආයිත්තම නෙවෙයි ඕන කරලා තියෙන්නේ තමන්ගේ තියෙන හික්මීම එහෙම නැත්නම් සාර ධර්ම ටික දන්නවනම් පුදුම ලස්සනක්. ඉතින් ඒක දිහාවට හැරෙන්න සෙනගක් හරවන්න පුළුවන්ද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද මේ යන රැල්ල අනිත් පැත්තට හරවන්න බෑ. හැබැයි මගේ පුද්ගලික චරිතය මම දන්න දේ තමයි මට ඕන නම් මට කරතයි. මම අවුරුදු 26 දී පටන් ගත්තේ මුත්තටම ගල් ඉලන්දාරියා වයසේ දැන් මට අවුරුදු 60 ගාණක් වයස. ඒ අවුරුදු 40 ඇතුළත මට කවුරුවක්වත් ඇඟිලි දික් කරන්න ආවේ. එන්න දිබ්බෙත් නැහැ. මොකද මේ සරල ජීවිතේ වටිනාකම එදා ඉඳලා දැකලා තියෙනවා. ඇඳුම විතරක් නෙවෙයි අපි ඉස්සරහට කතා කරන අනෙකුත් ඒවත්. ඒක නිසා සන්තෝෂෙන් ජීවත් වෙන ලද්ද දෙයින් සතුටු වෙනවා. මේව සතුටු වෙන දෙමාපියන්ගේ දරුවන්ටත් ඒ ආරය යනවා. දෙමාපියෝ විකාර කරනවා නම් එහෙම නැත්නම් පන්තිපාර ගුරුතුමේ විකාර කරනවා නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විකාර කරන හැදෙන දරුවොත් ඒ ආරයක තමයි. ඉතින් ඒක නිසා අර පරණ තිබුණ ශ්‍රී විභූතිය එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ අහිංසකකම නිහතමානී ලස්සන නැවත මතු කරගන්න බන විතරමයි ඕන කරන්නේ. කාටවත් වෙන මොකක්වත් දෙන්න ඕනේ. ඇඳුම් ආයිත්තම් වැඩි කරන තමයි සල්ලි මුදල් ඔක්කොම ඕනේ කරන්නේ. නමුත් මිනිස්යාගේ තියෙන ප්‍රകൃතිය, මිනිස්යාගේ තියෙන අහිතකකම මතු කරලා දුන්නාට පස්සේ එයාත් සතුටටපත් වෙනවා. එයා ඇසුරු කරන අය සතුටටපත්. ඒ නිසා මේ ආර්යවංශ සූත්‍රයේදී පෙන්ලා දෙන්නේ මේ දුර්ලභ වූ manussත්ත්ව ප්‍රතිලාභය මේ පිට ඇඳුම් ආයිත්තන් වලින් ලස්සන කරන්න පුළුවන් වෙයි කියලා ඒක නොලැබුණා කියලා පශ්චාත්තාප නොවි ලැබුණු මනුස්ස ජීවිතය යථාලද්ද සම්පත්‍යක් විදිහට පාවිච්චි කරනවා නම් හතර සතිපට්ඨානෙ උගන්වන්නේ එහෙම නැත්නම් අපි ඔය ඔය පයිනියර් හෝටල් එකේ තියන උගන්වන්නේ වෙන මොකක්වත්ම නෙවෙයි Taman ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්න එක දැනගෙන සතුටු වෙන්න ඇවිදින වෙලාවේදී මම දැන් ඇවිදිමින් ඉන්නේ කියලා සතුටු වෙන්න. බත් කන වෙලාවදී මං ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි බත් කමින් ඉන්නේ. ආදී වශයෙන් ඒ කරන කරන වැඩේදී Tamange කයත් එක්ක මිශ්‍ර වෙනවා නම් ඔය තමයි සතර සත්පට්ඨාන කියන්නේ. කාට හරි හිතෙනවද මේ මගේ කය මගේ සතුට දනවන උල්පත ඒ නිසා මම මේක ආරණ්‍යගත වෙලා පැවිදි වෙන්න ඕන මම මේ සතුට ලබන්න කියලා එහෙම ගන්නෑ. මොන ඉරියව්වේ හිටියත් තමන් ඉන්න ඉරියව්ව සතුටින් තියාගෙන භ්‍රමබරව තියාගෙන ඒකෙන් සතුටු වෙනවා නම් ඕලට බන තේරෙන්නේ නැත්තම් පූසෙත් දිහා බලන්නකෝ පූස කොච්චර ජොලියද ඉන්නේ මොන ඉරියව්වේ හිටියත් ජොලියනේ ඉන්නේ ඌ බන අහලාද නෑ මාළු ටැංකියක ඉන්න මාළුවෙත් දිහා බලන්න කොච්චර ජොලියද ඉන්නේ අපිට ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා එක එකක් සතුටින් ඉතින් ඒ නිසා මේ සතිය පිහිටවනකොට ආර්ය වංශය තමයි අපි උගන්වන්නේ හොඳට පట్టල වාඩි වෙන්න. වාඩි වෙලා බලන කොච්චර වෙලා මේ වාඩි වෙලා ඉන්න පట్టලේ ඉන්න පුළුවන්ද කියලා. හොඳට පොළවේ බරක් ගන්න නැතුව අතට එහාට මට ඇවිදින්න ඇවිදින ගමන් බලන මේ ඇවිදින එකේ සතුට අපි කාටවත් මුට්ට උසනවා නෙවෙයි කෝච්චියට දුවනවා නෙවෙයි ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා කියලා. අනී අර පොඩි ළමයෙකුට ඒක කියලා දුන්නාට පස්සේ සතිපාසලේ මුස්ලිම් ඉස්කෝලවල පවා. ඒ ළමයි කියනවා අනේ මම හිතුවේ නෑ කවදාකවත් මේ පොළවේ විනාඩි 15ක් වගේ දිනනකොට මෙච්චර ජොලියක් තියෙයි කියලා. මෙච්චර ආතතිය අඩුවීමක් වෙයි කියලා. මේ පොළවේ විදිනකොට මෙච්චර සතුටක් මේ කියන්නේ මුට පත්තේලක් කෑවා. පුදුම පිරිච්ච ගතියක් තියෙනවා. ඒක සාමාන්‍ය හිතා ගන්න බෑ. අපි සාමාන්‍ය ඔය ගිය පාරත් අපි යන්න ඉස්සෙල් දවසේ ටිකක් ඒ සතිපාසලේ වැඩ ටිකක් කරා. ඉස්කෝලේ එකට ගියාම මේ පැය එකමාරයි ඉල්ලගන්නේ. පැය කාලක් ඉල්ලගෙන විනාඩි 40ක් විතර ඇවිදින හැටි උගන්වලා ළමයින්ට කියනවා පිටතනේ එහාට මට ඇවිදින්නයි කියලා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්න හැටි කියලා වාඩි වෙන්නේ. ඊට පස්සේ කියනවා විනාඩි 10ක් වැටහුණු දේ කියන්න කියලා. ඇවිදිනකොට මොනවද වැටුනේ? ඉඳගෙන ඉනකොට මොනවද වැටුනේ? ඒ ළමයි කවියෙන් කියන්නේ. එලා පුදුමාකාර සතුටකටපත් වෙනවා මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේ බුද්ධ විඳලා. Taman taman එක විතරයි. ඒක බුදුරජාණන් වහන්සේ යත යත වාකායෝ පනීතෝ හෝති තත තතානම් පජානාති කියලා යම් යම් ආකාරයකට කය තියෙන්නේ. අන්නේ තියෙන කයේ ආකාරය දැනගන්න. ඒකෝට Taman taman කොච්චර ගරු කරනවද? එතකොට තේරෙයි දවසේ කොච්චර වෙලාවක් අපි වර්තමානයේ නෑ අතීතේ ඉන්නේ. අනාගතේ ඉන්නේ. වෙන කෙනෙක් ගැන හිතන්නේ, වෙන තැනක් ගැන හිතන්නේ. ඉතින් එහෙම කෙනෙක් පොළොව නරක වෙච්ච මිනිස්සෙක්. ලද දේ ලද manussත්ව ප්‍රතිලාභයෙන් සතුටු වෙන මිනිසයා පිළිබඳ උපමාවට මම කියන්නේ පූසෙද්දියා බලන්න. මේ මොන ඉරියව්ව හිටියා සැපතින්. ඉතින් බුදුරජාණන් වහන්සේ දිහා බලනකොට කොච්චර සැපයක් තියෙනවද? Taman සතුටින් ඉන්නේ පක්කලි ආහමතුරන්ට දවස් ගාණක් කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව බුදුහාමරගේ රූපේ දිහා බලන්න හිටියා. ඒ තරම් හිත පිරෙනවා. ඒ තරම්ම සන්තෝෂයි. ඒක මොකද සන්තෝෂ මිනිස්සෙක්. ඉතින් අද බෞද්ධ දිහා බැලුවොත් නැත්නම් බෞද්ධ රටවල් දිහා බැලුවොත් දුප්පත්ම රටවල් ටික. බුද්ධහම තියෙන රටවල් දුප්පත්ම රට ටික අහන ඇයි කිය. ඒක එක්කක් දන්නේ සන්තෝෂයෙන් ඉන්නේ ඇයි. අර අර ෂර්ට් එක නැති මිනිහා උපයන්න මරණ මැරෙන්න හදනවා මේ සුද්දා කියලා දේවල් පිටිපස්සේ ගිහිල්ලා ඒ හැම සුද්දෙක්ම ඉන්නේ මානසික අසහනය. හම්බ කරන සුද්දෝ පුදුමාකාර මානසික අසහන අචංචා කියනවා එදා සුද්ධි ගියලු කැරිබියන් පැත්තේ මේ හොඳම ආර්ථික විශේෂඥෙක් ගෝ කාලය සරසම් කළ දවස් හතරක නිවාඩුවක් අරගෙන ගිහිල්ලා පෙරලක් අයිනේ මාළු මරණ මිනිස්සු ඉන්න තැනක තට්ටු හතර ගොඩනගිල ලක්ෂණ සඳුතලාවේ හිටියලු ඒකට යට පේනවලු පල්ලෙහා ඒ රටේ ඉන්න මිනිස්සු මාරු වරනවා බොරුවක් කරන් ගිහිල්ලා ඒ ඔළුවේ මාරු අල්ලගෙන ඇවිල්ලා ඒ මනස ඒ ටික හදා බෙදාන ළමයි එක ජීවත් වෙනවා. දවසක් බැලුවලු මේ මනසට ඕන යන්න පුළුවන්ලු දෙසරයක් මොදි යන්නේ නැල්ලු. එක එක සැරේ යන්නේ මාල් ටිකක් අල්ලගෙනවා ඒක හදා බෙදාන මිනිස්සුත් එක්ක ඉන්නවා දරුවත් එක්ක. තුන්වෙනි දවසත් බණ දැන් විශේෂඥයට ඉන්න බැරිලු අර මනසට කියලා කියන්නේ. සමුසිත ඔය ඔයිට වැඩි කීයක් හරි හම්බ කරගන්න පුළුවන් දෙසරයක් යන ওই මොහොතේ කියන්නේ. බැරිම තැන හතරවෙනි දවසේ ගියා. ඊළඟ අර්මන්සර කතාලේ කිව්වලු මම මේ පලාතට ආව ටුවරිස්ට් කෙනෙක් මට ඔබතුමාට කතා කරා. හොඳයි කිව්වා. ඊට පස්සේ කිව්වලු මම මේ බලන් හිටියා වගේ චරිතේ. ඔයා මේ උදේවරු විතරයි වැඩ කරන්නේ හැන්දෑවෙත් යන්නකෝ ඔරුව අරගෙන. එතකොට ඔයාට තව මාළුවෝගයක් හම්බද? අඩේ ඇත්ත තමයි කතාව. මට ඕක කල්පනා වුණෙත් නැහනේ මහත්තයෝ. කිව්වලු ඊට පස්සේ කිව්වලු මේ මේ කතාව පොඩක් කියලා දෙන්න. ඊටත් කළු ඔයා එහෙම මාළු දෙකොටසක් බාගත්තොත් නොබෝ කලකි. පොත් බාට උරු දෙකක් ගන්නවා. ඊට පස්සේ සෙනඟ හසුරවන්නත් පුළුවන්. ඊට පස්සේ මාළු මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන්. සෑහෙන ලොක්ෙක් වෙන්න පුළුවන්. මම එහෙම තමයි දිනුනේ. එතකොට සර් මෙහි ආවේයි කිව්වා. එච්චර දිනුනෙච්ච. ඊට පස්සේ කලු මම මේ විනෝදේ බින්සාවේ කියලා. ඉතින් විනෝදේ බින්ගේ ඉන්න තැන තමයි මම දැන් ඉන්නේ. ඔතෙන්ද ගියත් ආපහු මෙතෙන් තමයි එන්න තියෙන්නේ. ඊට වැඩිය නරකද එක වේලක් මාළු අල්ලගෙන දරුවොත් එක සතුටින් ඉන්නේ කියලා අර ආර්ථික විශේෂඥ කියලා දුන්න ඔබේ ආර්ථිකය පැත්තකට දාපන් මම ජොඩියේ ඉන්නේ. මේ උපදේශ වලින් මට වැඩක් නැහැ. අපිට උපදෙස් දෙන්නේ නැහැ හැම විශේෂඥයම ඔය වගේ තමයි. ඉතින් ඒ මනුස්සයම අවුරුදු ගාණක් හම්බ කරලා දවස් හතරක් ඉන්නේ අර මාළු අල්ලන විලේජ් එකට තමයි. ඉතින් එතන තියෙන ජොලියට නෙමිනියා මේ මහන්සි වෙන්නේ. ඉතින් අර මනුස්ස කොහොමවත් ඒකේ ඉන්නේ. කන්නාඩිය මූණට අල්ලන්න ඕනේ සිංහලයාගේ උඹලට ඇතර සතුට වෙන જાතියක් වෙන කවුරක්වත් නැහැ කියලා. සිංහල වෙලා තියෙන්නේ ආර්ය පිටිපස්ස මෙහා පිටිපස්ස ඇවිදිනවා මොකද මේ ආර්ය වංශය දන්නේ ලද්ද දෙයින් සතුටියම දන්නේ මට නම් ඇත්තට ඒක ගැන එච්චර හිත කලබල වෙන්නෙත් නැහැ මම එකයි කලබල වෙන්නේ මේ පොඩි දරුවන්ට දෙන ලනුව පොඩි උන්ට දෙන ආදර්ශය නිසා උන් අනිවාර්යයෙන් මේක උන්ගේ පොඩි උන්ට දෙනවා ඒ නිසා පොඩි උන්ට කිව්වොත් පොඩි උන් කොහොමදත් ලස්සනයි කොහොමද సౌందర్యාත්මකයි උන්ගේ මේ සුන්දර ජීවිතය ගත කරන්න දෙන්නේ කියලා දැන් ළමයා ෆේල් වුණොත් ඉස්කෝලේ අම්මා තමයි වහකන්නේ. මොකද මැරෙන්නකල් ළමයා ඉස්කෝලේ ඇරලා ඇරලා ඇරලා ඌ පාස් වෙන්න ඕනේ. තරඟයකට ගියොත් දිනන්න ඕනේ. ඉතින් ඒ ඒක ඒ ඒ මානසිකත්වයේ ළමයාට දුන්නාට පස්සේ උට ආර්ය වංශයක් ගැන ලද දෙයින් සතුටු වීමක් ගැන පොතකවත් සඳහන් කරන්න බෑනේ. නමුත් එවැනි කෙලෙසිච්ච පරිසරයක පවා එවැනි දුර්ලභ වෙච්ච දුර්වලච්ච පරිසරයක පවා අපි පසුගිය අවුරුදු 24 ඇතුළත පන්ති කාමරවලට ගිහිල්ලා මේ පොඩි ළමයෙකුට කියලා දුන්නොත් මේ වර්තමාන මොහොත විතර සැපයක් නැහැ කියලා කෙලසුණාට ප්‍රශ්න නැහැ පොඩි කාලේනවා. ස්ථිරහානියක් වෙලා නැහැ. ඒ නිසා වැඩි මහල්ලන්ටත් එච්චර කනගාටු වෙන්න දෙයක් නැහැ. කොයි වෙලාවක හෝ මම ඉන්නේ අසন্তুপ্ত භාවයේ කියන එක. මම ඉන්නේ ඌණ භාවයේ කියන එක. මම ඉන්නේ කාමරාජිනීගේ කාමරාජිනේ රාජධානියේ කාමරාජිනේට බැල මෙහෙකම් කරන බව දැනගත්තන මේ වර්තමාන මොහොතේ තියෙන සැපය එහෙම නැත්නම් වර්තමාන මොහොතේ ආතතිය නැති ගතිය වර්තමාන මොහොතේ තියෙන මේ අසහන නැති ගතිය තේරුම් ගත්තාම පෙනෙහි මේ අපි බුද්ධ ශාසනයෙන් පෙන්වන්න හදන්නේ ආර්ය වංශයෙන් පෙන්වන්න හදන්නේ අපේ උප්පත්ති ජම්මලාභයක් මිස අලුතෙන් ලබන දෙයක් නෙවෙයි ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේ සතුටින් ලද්ද දෙයින් සතුටුලා කටයුතු කරන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙක් කෙනේ නෑ අපට ඕක කොහොම නෙවෙයි කියන්නේ මොකද අනිත් ඔක්කොම පෙරදිලා ඉන්නේ කොච්චර නම්බුනාම ලබු කොච්චර සල්ලි ලබවනසත් පෙරදිලා තියෙනවා කවුරු හරි දන්නවනම් සතුටු වීමේ කලාව එයා තමයි වැඩිම දියුනේ ඉතින් මම අද මෙතනින් ධර්ම දේශනාව නැත කරන්න බලාපොරොත්තු වෙනවා හෙට ඒ සූත්‍රය අනුව ඉස්සරහට මේකේ පුංචි පුංචි කොටස් මේ ਸਰුවචනanse පෙන්වන දෙයට අපේ ඉතිහාසයේ තියෙන පුංචි කොටස් කෙනක් දීලා අපි කොතනදීද මේ සතුට වීමේ කලාව ලබන්නේ එදිනදා ජීවිතේ අපිට හම්බෙන අවස්ථාවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙතෙක් එවැනි එවැනි දේවල් පුරුදු පුහුණු කරපු ඥාන ජම්මේ කර්ම ශක්තිය අපි ළඟ තියෙනවා. ඒකයි අපිට බණ හර ආහඬ හරි එන්න හිතුනේ. ඒ නිසා මේ තියෙන මේ මූලික පිං අපි වර කියන භව සම්පatti දිනු කරගෙන මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම සතුටෙන් ජීවත් වීම සඳහා ආර්ය වංශය පැවැත්වීම සඳහා මේ අද දවසේ කරන ලද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.